නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්තිරුගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මේ මොහොතේත් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර දයාවෙන් රැගෙන අපි තාම මෙත් සිතින් ඔබ මුණ ගැහෙනවා පින්නතුනි මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර නිසා නාගසේන මහරහතන් වහන්සේගේ උත්තම ප්‍රතිබහණය නිසා මිලිඳු රජුරුවන් විසින් විමසන දහම් කාරණාව මනාව විසඳන්නට යෙදෙනවා. ඉතින් ඔබෙත් මගේත් මේ කෙලෙස් සහිත ජීවිතයේ දුප්පත්කම නිසාම අවබෝධයේ තියෙන දුප්පත්කම නිසාම සමහර තැන්වල ධර්මාර්ගයේ අපැහැදිලි තැන් නැති කරගන්නවාද? ඒ සියලු කටුකොහල් මගහරවල අපට පාරිශුද්ධ පවිත්‍ර අවබෝධය පිණිස මන්ත්‍රෙත් සදා සදා දී තිබෙනවා විවරණේ කොට දී තිබෙනවා මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර. ඉතින් මේ නාගසේන මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. උතුම් මිලිඳු රජුරවන්ට අපගේ নমස්කාරය වේවා. මේ සියලු කාරණා අපට දායාද කළේ අපේ පින්වත් ගුරු දේවෝත්තමයන් උන්වහන්සේට අපගේ নমස්කාරය වේවා. මා ඔබට දැන් සිහිපත් කරන්නම් අද දවසේ මේ උතුම් සදාම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ පිළිබඳව කැනඩාවේ පදිංචි පින්වත් සුනිල් මහත්මයා ශ්‍යාමා තෙන්නකොන් මහත්මිය විමල් මහත්මයා සහ චමිලා තෙන්නකෝන් මහත්මිය යන පින්වතුන් විසින් තමයි අද දවසේ සදැහැති දායකත්වය දරන්නේ. ඒ පින්වතුන් අපි තාම මෙත්සිතින් සිහිපත් කරගන්නවා. ඒත් එක්කම අද දවසෙත් අපට අනුකම්පා වෙන්න මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්දාසීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම උන්වහන්සේගේ පාද අභිවන්දනය සිදුකොට ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් ඔබ වහන්සේ අපට මුණ ගැහුණා අපට අනුකම්පාවෙන් අවවාද කරනසේක අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා මුලින්ම කතා කියන්න ඕන අද වැඩසටහන විශේෂ වැඩසටහනක්. එතකොට අද වැඩසටහන විශේෂ වැඩසටහනක් වෙන්නේ මක් නිසාද කියලා අවසානෙට තමයි තේරෙන්නේ. ඉතින් අපිට ගොඩක් කාරණා කතා කරන්න තියෙන නිසා අපි කෙලින්ම දේශනාව ආරම්භ කරමු. එතකොට මිලිඳු රජුගේ අරහත් මාර්ගය ගැන අහන ප්‍රශ්නෙට තමයි නාගසේන මහරහතන් වහන්සේ මේ විදිහට උත්තර දෙන්නේ. ඒතර නොයේක් උපමාවලින් නොයේක් උපමා රූපක නොයේක් දේවල් වලින් ඒ අරහත් මාර්ගයේ ගුණ පුරුදු කරන හැටි නාගසේන මහරහතන් වහන්සේ මේ විස්තර කරලා දෙනවා. ඒ සෑම කාරණාවක්ම සෑම වචනයක්ම ධර්මයට එකඟයි. ධර්මයෙන් පරිබාහිර නන්නේ. සෑම තැනකම බුද්ධ වචන ඉස්මතු කර කර නාගසේන මහරහතන් වහන්සේ අරහත් වචන ඉස්මතු කර කර නාගසේන මහරහතන් වහන්සේ මේ ධර්මයේ බබළුවන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් පරම පූජනීය නාගසේන මහරහතන් වහන්සේ සමග මිලිඳු රජතුමා සිදු කරන දහම් සංවාදයේ අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ බෙහෙතෙන් දෙයංගයක් ගැනීම කුමක්ද? මහරජාණනි බෙහෙත ගුණවත් බැවින් පණුවන් හට පණුවන් හට නොගන්නේ. බෙහෙත ගුණවත් වන ගමන් පණුව හටගන්නේ. දැන් අපි හිතන්නකෝ නීපැණි කියන ප්‍රණීත බෙහෙතක් නේ. එහෙමයි ස්වාමී. ඉතින් නීපැණි වල පණුව හටගන්නේ. ඉතින් මාස් මාංශ ආදී පවා නීපැණි වල දාලා තියෙනවනේ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ වාගේ ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් තම මනසේ කෙලෙස් නොහට ගන්නවා ගත යුත්තේය. මහරජාණන් බෙහෙත් මේ බෙහෙතේ මේ පළමු අංගය ගන්න ඕන. බෙහෙත ගුණවත් නිසා 50ට ගන්නෑ. ඒ වගේ කෙලෙස් හටගන්නේ නැති ගුණවත් හිතක් හදාගන්න කියනවා. ඒකට ඒක තේරෙනව නේද? ලාමක වුණාට පස්සේ ගුණවත් නැති වුණාට පස්සේ තමයි ඒකගේ හිතේ පෞකාරකම් ඔක්කොම හටගන්නේ. එහෙමයි සර්. ස්වාමීනි අර මේ පැණි වල අර සාන්ද්‍රණය මේ පැණිම නිසා මේ පණුව ඇති වෙන්නේ වෙනත් දෙයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ නැහැ කියලා ඒ ඒ වගේ දැන් ගුණවත්කම් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න එයාගේ හිතේ පව් රඳින්න නැතුව යනවා. එහෙමයි ස්වාමී. පව් රඳින්න නැතුව එයාට හිතෙන්නත් යහපත් දේවල් කරන්නෙත් යහපත් දේවල්. පව් වැඩි වුණාට පස්සේ එයාට හොඳ දේවල් හිතෙන්නේ නැහැ. පව්කාරකම්ම හිතට එනවා. එහෙමයි ස්වාමී. ඒ නිසා පව් සිතිවිලි පාපී ක්‍රියා නිතර නිතර හිතට එනවා නම් එයාගේ ගුණවත්කම් පැත්ත තව තව වැඩි කරගන්නවා. ගුණවත්කම වැඩි වී යාමෙන් පවට එන්න තියෙන ඉඩ අඩු වෙලා. ඔව් ඒ කියන්නේ ගුණවත් බෙහෙතක් පණුවන් හටගන්නේ වගේ. එහෙමයි සර්. මේ හිත ගුණවත් කරගෙන ඒ හිතේ කෙලෙස් හටගන්නේ නැතුව තියාගන්න කියන්නේ. ඊට පස්සේ තියෙනවා බෙහෙත සර්පයන් දෂ්ට කිරීමේ විස ස්පර්ශ විස දැකීමෙන් වන විස කෑම බීමෙන් වන විස ආදී සියලු විස නැසයි. එතකොට බෙහෙත කියන එක සර්ප විස ඊළඟට ස්පර්ශ විස ඒ කියන්නේ අල්ලලා ඊළඟට දැකීමෙන් වන විස කෑම බීමෙන් වන විස නේ නොඑක් විස තියෙනවා. දැන් දැකීමෙන් වෙන විස කියන එක අපිට තේරෙන විදිහට විස්තර කරන්නම් දැන් සමහර අය කට්ටඩිකම් මන්ත්‍ර ගුරුකම් දන්නා ඉන්නවා. එයාලට එක එක මන්ත්‍ර ජීවන් වෙලා තියෙනවා. එතකොට එයා සමහර වෙලාවට තුවාලයක් දැක්කොත් එහෙම එයා ඒ සමහර වෙලාවට ඒ තුවාලේ අරයාගේ මන්තර ජීවමත් එක්ක අරයාගේ තුවාලේ දකින්නොත් ඒ තුවාලේ ෂෝ වෙන්නේ නැතු වෙනවා. එහෙමයි ස්වාමී. ඒ නිසා ඒවා මේ මේ වහගෙන තියාගන්න ඕන. එතකොට ඒ ඒ තවත් කෙනෙක් එක දකින්න එක විසක්. එහෙමයි. එහෙමයි ස්වාමී. ඉතින් ඒ වගේ විස තියෙනවා. එහෙමයි. එතකොට බෙහෙත් වලින් ඒ ඔක්කොම විෂ නසනවා. ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් රාග, ద్వේෂ, මෝහ, මාන, දිට්ඨි ආදී සියලු විෂ නැසිය යුත්තේය. මහරජාන්නේ බෙහෙතේ මේ අංගය ගන්න ඕන කියනවා. පිළිවෙතේ යෙදෙන භික්ෂුව බෙහෙත, ඒ කියන්නේ ගුණවත්කම ප්‍රතිපදාව නැමැති ඖෂධයෙන් කෙලෙස් නැමැති විෂ සිඳලා දාන්න ඕන කියනවා. එතකොට මේ විදිහට නොයේක් උපමා සහ උපමා කතා ඒ වගේ නොයේක් වචන හිතට අරගෙන මම මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන දැන් අපි කියන ඕන සිංහයෝ සිංහයෝ නරි රැලක් එලවනවා වගේ මේ පහත් මිනිස්සු එලවන්න ඕන කියලා අපිට උපමාවක් කියනවා. ඒදුරේ වචනේත් එක එනවා ගැම්මක්. එහෙමයි ස්වාමීනි. මේ වචනේත් එක ගැම්මක් එනවා. ඒ වාගේ තමයි කෙලෙස් ප්‍රහාණය කරන්න කරන වැඩපිළිවෙලට මේ වාගේ වචන වලින් හයියක් වෙනවා. එහෙමයි ස්වාමීන්. ඇයි වචන වලින් යන්නේ? එහෙ. දැන් අපි කිව්වේ සමහර ලොකු පුටුවල ඉන්නවා මූසල මිනිස්සු කියව ගමන් අර ඒ මූසල කියන වචනේත් එක්ක අප්පිරියාම වෙලා යනවා. එහෙමයි ස්වාමීන්. තේරුණා නේද? එතකොට ඒ වගේ අර වචනෙන් තමයි මේ හැඟීම දෙන්නේ. එහෙම නැත්නම් ලොකු පුටුවල හරි මේ හොඳ නැති මිනිස්සු ඉන්නවා. ඒ කිව්ව ගමන් එන්නේ නැහැ ඒක. එහෙමයි සාම. මූසල මිනිස්සු ඉන්නවා කිව්ව ගමන් ඒක අප්පිරියම් වෙලා යනවා. මේ උපමා ඔස්සේ මේ හදවතට පැමිණීමෙන් ස්වාමීනි ඒක ධාරණය කරගෙන ඒක ධාරණය කර. ඒ කියන්නේ හරියට නිරුත්තිය ඒ අදාළ හැඟීම දෙන්න හරි වචනේ පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය දක්නු කැමති භික්ෂුව විසින් කෙලෙස් වනසන යෝනිසෝ මනස්කාරය නම් වූ ඖෂධයෙන් යුතුය යුත්තේය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය දකිනු. සංස්කාර කියලා කියන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල්. ඒ යථා ස්වභාවය දකින්න නම් යෝනිසෝ මනසිකාරය කියන ඖෂධය තියෙන්න ඕනේ කියනවා. ඒතර යෝනිසෝ මනසිකාරය කියන එක කොච්චර නොයේක් තැන්වල භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කළා. එහෙමයි. ඒතකොට එහෙනම් මේ යෝනිසෝ මනසිකාරය කියන එක සුළුපටු එකක් නෙවෙයි. එහෙයි ස්වාමීන්. අදාළ කල්පනාව හරියට මේ නිවන් දකින විදිහට කල්පනා කරන්න පුළුවන් එක මහත්යන් නිකන් සුළුපටු දෙයක් නෙවෙයි. යෝනිසෝ මනසිකාරය කියන එක. ඊට පස්සේ ඊළඟ කාරණාව තියෙනවා භෝජනයෙන් අංග තුනක් ගන්න හැටි. මහරජාණන් භෝජනයේ සියලු සත්වයන්ට උපකාරී වේ. සියලු සත්වයෝම ආහාරයෙන් යැපෙන්නේ. එහෙමයි. ඔක්කොටම ආහාරය උපකාරයි. ගහකට වුණත් මහත්ය පොහොර දාන්න බෑ. නේද? එහෙසම්. ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සියලු සත්වයන්ට කුසල් වඩන්ට උපකාරී විය යුත්තේය. භෝජනයක් අන් මේ සියලු දෙනාට උපකාරී වෙනවා වගේ භික්ෂුව අන් අයට කුසල් වඩන්න උපකාරී වෙන්න ඕන කියනවා. එහෙනම් භික්ෂුවකින් බලාපොරොත්තු විය යුතු ශාසනික මෙහෙවර තමයි කුසල් වඩන්න උපකාරී වෙන එක. අද කාලේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒක නෙවෙයි. දැන් අද කාලේ හාමුදුරුවෝ ටිකක් අපි කියමුකෝ බරක් අදිනවා කියලා. එහෙමයි. ඔන චෛත්‍යයක් හදන්න වැලි අදිනවා කියලා. ඒකට උපාසක උපාසිකාවන්ට කිව්වොත් අනේ බලන්න අන්න සංඝයා වහන්සේලා දරා දිනවා. අර බලන්න කියනකොට සාදු සාදු සාදු කියලා සාදුකාරයක් පවත්වනවා නානුමෝදන් වෙනවා. අපි ඒකට කර ගහන්න ඕන කියලා එහෙම හිතෙන්නේ නැහැ. 아무තු දෙයක් ඒක. පුදුම වැඩක් ඒක. ඉතින් ඒ නිසා හරියට මේ මානසිකාරය නැහැ. ඊළඟට ඉතින් අනිත් කාරණාව තමයි ඉතින් අර භික්ෂුවගේ මූලික කටයුත්ත අන් අයට කුසල් වදන්න, පින් වදන්න උපකාර කරන එක. එහෙම නැත්නම් මිනිසුන්ගේ දුකට සැපට ඒක නෙවෙයි. මිනිසුන්ගේ මේ මෙලෝ පරලෝ යහපත පිණිස ධර්මානුකූලව දෙන්න ඕන දේ දෙන්න ඕන. එහෙමයි ස්වාමී. තවද මහරජාන්නේ භෝජනයේ සියලු සත්වයන්ගේ බල වඩයි. ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් පින් බලයෙන් දියුණු විය යුත්තේය. මහරජාණනි භෝජනයේ මේ දෙවෙනි අංගය ගන්න ඕන. ඒ කියන්නේ කෑම කාපුමනේ ඇඟට හවිහත් වෙන්නේ. එහෙමයි. හවිහත්යේ ශක්තියනේ කෑමෙන්. ඒ වගේ තමයි කියනවා භික්ෂුව විසින් පිනෙන් වැඩෙන්න ඕන කියලා. එතකොට භික්ෂුවකට කොච්චර පින් ඕනේද කියලා බලන්න. එහෙමයි ස්වාමීනි. එකක් තමයි වතපිළිවෙතින්. අනිතක වැඳුම් පිදුම් වලින්. අනිතක සිල් රැකීමෙන්. ඊළඟට කුසල් දහම් සමාදන් වීමෙන් සමාදාන හේතු කුසලේසු ධම්මේසු බහුම් පුඤ්ඤම් පසවති කුසල් දහම් සමාදන් වීම බොහෝ පිං රැස් වෙනවා මෛත්‍රියෙන් ඉන්න එකෙන් බොහෝ පිං රැස් වෙනවා ඒතකොට භික්ෂුව නොඒ ක්‍රම සහ නොඒ උපක්‍රම වලින් අර පිං වලින් පිරෙන විදියට පිං දියුණු කරගන්න බලන්න ඕන ඒක තමයි හයිය එහෙමයි ස්වාමීනි. ඒක තමයි හයිය. එයාට යන්න පුළුවන් එතකොට යුද්ධෙට. කොච්චර අවි ආයුධ අතට ගත්තත් ඒකට හයිය නැත්නම් යුද්ධෙදි පරදිනවා. ඒ ශක්තිමත් පුණ්‍ය සම්පතක් කරා. ඒ කියන්නේ බොහෝ පින් වලින් ආද්‍ය වෙන්න ඕනේ යා. එහෙමයි ස්වාමී. ඒතර තේරෙනව නේද මේ සතුරු කරදර ඉදිරියේ මේ මඟපල් ලබන වැඩපිළිවෙල ඉදිරියේ භික්ෂුවට නොනවත්වා එක දිගට යන්න පුළුවන් මේවට ඔරොත්තු දීගෙන පින් බලෙන් පින කියන එක කොච්චර උපකාරීද මහත්තයා මේ තියෙන්නේ භික්ෂු පින් බලෙන් වැඩෙන්න ඕන කියලා පින ඕනේ කුසල් විතරයි ඕනන්නේ පින් කළා ඇති පින නිසානේ මිනිස්සෙක් උනේ පින නිසානේ මහණ උනේ කියලා කියාගෙන මොකද්දෝ එකක් කියාගෙන යනවා මිනිසුන්ටත් ඇත්ත වගේ පේනවා ඒක තමයි හරි මේ සංකීර්ණ තන ස්වාමීන් ඇත්ත වගේ පෙනී යන එක. <laughs> ඇත්ත වගේ පේනවා. එහෙමයි. ඒ නිසානේ මහත්තයා මෙහෙමයි. ඇත්ත වගේ පේන නිසානේ වචන වලට අමතරව අර්ථය කියලා එකක් තියෙන්නේ. එහෙමයි ස්වාමීන්. අර්ථ ධම්ම නිරුත්ති පටිභානනේ. නිරුත්ති කියන්නේ වචන ටිකනේ. ධර්මය කියන්නේ දහම් න්‍යායයනේ. ඒතකොට දහම් න්‍යායයි නිරුත්තියයි අර්ථය කියලා එකක් තියෙනවා. එහෙමයි ස්වාමීන්. ඒකට ඒක වටහා ගන්න හැකියාව කියලා එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඇත්ත වගේ පේනවා. එතකොට ඒක අහගෙන ඉන්න කෙනාටත් හිතෙනවා ඇත්ත නේනම් කියලා. නමුත් මේ මේ බලන් රහතන් වහන්සේලාගේ දේශනා ස්වාමීන් වහන්සේ අර බොහෝ කොට ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව මේ ධර්ම දායාදේ ලබා ගැනීමේ අවස්ථාව අපිට මේ ඇති කරගන්න ඉඩකට තියෙනවා නම් එවැනි අවස්ථාවලින් අපිට මගහැරෙන්න ඉඩක් තියෙනවද ස්වාමීනි? ඒ ඉතින් දැන් දැන් සාමාන්‍යයෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න කැමති පින් රැස් කරගන්න කැමති අය. එතකොට එයා පින් රැස් කරගන්න අදහසින් ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට ඒකෙන්ම කුසලයක් උපදිනවා. එහෙමයි ස්වාමීනි. ඒකෙන් තමයි ඉදිරියට ඕව මෙහෙවන්නේ. එහෙමයි. ඉතින් ඒ වගේ තියෙනවා. තවද මහරජාන්නේ භෝජනයේ සියලු සත්වයන් විසින් සතුටින් පතන දෙයකි. සියලු සත්වයන් විසින් භෝජනීය සතුටින් පත්න කෑම කවුරුත් බලාපොරොත්තු වෙනවනේ නේද ඒ වගේ මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සියලු ලෝකයා විසින් සතුටින් පතන කෙනෙක් විය යුත්තේය ඒ වගේ අර සියලු ලෝකයා විසින් කැමැති පතන භික්ෂුවක් වෙන්න ඕන කියන ඒ කියන්නේ අනිත්‍ය ආයත අප්‍රිය අමනාප බැහැර කරන චරිතයක් එහෙමයි දකින්න අකමැති චරිතයක් හදාගන්න එපා කියන්නේ ස්වාමීන් වහන්සේ කලින් අවස්ථාවක උපමාවක් සඳහන් වුණේ සඳ පරිද්දෙන් අපේක්ෂා මිනිස්සු සඳ පතනවා වගේ භික්ෂුව පැතිය යුතුයි කියලා එහෙමයි. මහරජාණන් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ වදාලා සංයමයෙන්ද අනුලෝම ප්‍රතිපදාවෙන්ද සීලයෙන්ද පිළිවෙතෙන්ද ධර්මයේ හැසිරෙන භික්ෂුව සියලු ලෝකයා විසින් පැතිය යුතු කෙනෙක් විය යුත්තේ. ඒ සියලු ලෝකයා විසින් පතන කෙනෙක් වෙන්නේ සංයමයෙන් අනුලෝම ප්‍රතිපදාවෙන් සීලෙන් පිළිවෙතින් ඒ ඒ ඒ වගේ තමයි භික්ෂුවක් පතන කෙනෙක් වෙන්නේ. ප්‍රියමනාපයි. ඔහු දහම් කතාවෙන් යුක්තයි. සීලෙන් යුක්තයි. වතපිළිවෙතෙන් යුක්තයි. මිනිසුන්ට කුසල් කියලා දෙන බවින් යුක්තයි. එහෙමයි ස්වාමී. එතකොට නිවනට ලං වෙනවා. ඊළඟ කාරණාව විස්තර කරනවා නාගසේනයන් වහන්සේ ධනු ශිල්පයේ සිව්වංගයක් ගන්නෙ කොහොමද? ධනු ශිල්පය කියන්නේ ඊතල විදින එක. ස්වාමීනි නාගසේනයන් වහන්සේ ධනු ශිල්පියාගේ සිව් අංගයක් ගන්න කොහොමද කියලා අහනවා. මහරජාණන් ධනු ශිල්පියා ඊතලෙන් විදින්ට පෙර දෙපා පොළොව මත දැඩිව පිහිටවා ගනී. දැන් ඊතල විදිල්ලේදී මහත්තයා තියෙනවා දුන්න ඊතලය අල්ලගත්තට හරියන්නේ නැහැ. ඒ ගන්න වැරට කකුල් දෙක හරියට තියාගන්නවා. අපි කියන්නේ කඹ ඇදිල්ලක් කියලා. ගහක් හදින හැටි හිතන්නකො ලණු ඇද්දට හරියන්නේ නැහැ. ඊට පස්සේ ධනහිස් නොවේලයි. ධනහිස් වෙවුලන්න බෑ. පොළොව මත ඊළඟට තියෙන ඊතලය මිටිය උරහිසේ එල්වා ගනී. සියලු කය දැඩි කරගනි. දුන්නේහි අල්ලා ගන්නා තැන් දෙයතින් දැඩිව අල්ලා ගනි. හොඳට මතක තියාගන්න ඒක. දුනු මිට දැඩිව මිරිකයි. ඔන්න ඊතලෙන් විදින විදිය. ඇඟිලි හොඳින් තද කරගනි. බෙල්ල දැඩි කරගනී. ඇස්ද මුවද වසා ගනී. ඉලක්කේ ඍජු කරගනී. දැන් විඳින්නේ මේ මහත් සන්තෝෂය උපදවගනී. දැන් ඊතාලි විඳිනවා. ඇස් එක හැක් පියාගෙන ගාන්ටම කියවන. අන්න ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් ශීලයේ නැමැති පොළොවේ වීරිය නැමැති පාදයෙන් දැඩිව පිහිටා සිටිය යුතුයි. ඊවසීමත් කීකරුකමත් නොසෙල්වා තබා ගත යුතුයි. සිත සංවරයේ පිහිටුවා ගත යුතුයි. අත්පා ඉරියව් සංවර හැසිරිය යුතුයි. ආසාවත් මුලාවත් පෙළිය යුතුයි. යෝනිසෝ මනසිකාරයේ සිත නිතර තැබිය යුතුයි. වීරිය දැඩිව ගත යුතුයි. දොරටු සය වසා ගත යුතුයි. සීය මනමින් පිහිටුවා ගත යුතුයි. චතුරාර්ය සත්‍ය ඥානෙ නැමැති දියුණු යකඩ හුලෙන් සියලු කෙලෙසුන්ට විදින්නේ මේ බලවත් ප්‍රීති සතුටක් උපදවා ගත යුතුයි. මහරජාන්නේ ඔන්න ඔහොම තමයි කියනවා කෙලෙස් යුද්ධ කරන්නේ. එතකොට අර මේක අපිට තේරෙන්නේ දුනු ශිල්පියා ගැන තේරෙනවා. එහෙසම්. දුනු ශිල්පියා ඒ කරන වැඩ දැන් අර මීට කලින් අපි වෑයකින් රහින කතාවක් කිව්වේ. ඒකට ඒක අපි දැකලා තියෙන නිසා හොඳට තේරෙනවා. එහෙයි. දැන් සාමාන්‍ය මේ දුනු ශිල්පය ගැන කියද්දි තේරෙන්නේ නැත්තේ ඒක අපි දැකලා නැහැ. පැහැදිලි නේද? දැන් රජ්ජුරුවන කොච්චර තේරෙන්නේ නැත්ද? දැයි රජ්ජුරුව පුහුණු වෙච්ච කෙනෙන්නේ. එහෙමයි ස්වාමීනි. රජ්ජුරුව පුහුණු වෙච්ච කෙනෙක්. ඒ වගේ. ඉතින් ඒ නිසා ඒ කාරණාව ඒ විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ. අවශ්‍යයි. පොතෙන්ම කියවලා ඒක තේරුම් ගන්න ඕන. තවද මහරජාණන් දනු ශිල්පියා යකඩ ඊතලේ වංක ඇද කුටිල ස්වභාවයේ ඍජු කිරීම පිණිස ආලකේ නම් වූ දේ පරිහරණය කරයි. එතකොට ධනු ශිල්පියා යකඩ ඊතලයේ වංක ඇද කුටිල ස්වභාවය ඍජු කිරීම පිණිස ආලක නම් වූ දෙයක් පරිහරණය කරනවා. ඒකට ඒක කොයි වගේ දෙයක්ද කියලා ඒක අපිට තේරෙන්නේ නැහැ ඉතින්. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් වංක ඇද කුටිල සිත ඍජු කරගනු පිණිස මේ කහේ සතිපට්ඨානේ නම් වූ ආලකේ පරිහරණය කළ යුත්තේය. හිත ඍජු කරගන්න වංක නොවෙන්න, වක්‍ර නොවෙන්න, චපල නොවෙන්න සතිපට්ඨානේ පාවිච්චි කරන්න ඕන. කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. සිහිය පිහිටවන්න ඕන කියනවා මේ හිත ඍජු කරගන්න. සිහිය නෑ කියන්නේ හිත වක් වෙලා ගිහිල්ලා. අර මේ වංකයි නේ ස්වාමී. වංකයි හිත. හිත වංක වෙන්නේම සතර සතිපට්ඨාන හිත නැති නිසා. ඒ ස්වාමීන්. ඒ නිසා සතර සතිපට්ඨාන කියන එක දැන් මේ දැන් තේරුන්නේ නැද්ද මහත්තයා මේ කාරණා කතා කරනකොට සීහිය යෝනිසු මනසකාරයේ සතර සතිපට්ඨානේ ඔය වගේ දේවල් නිතර නිතර කියවුණා. එහෙමයි ස්වාමී. ඒකට ඕවා තේරෙන්නේ අර මුලින්ම ඕවා විස්තර කළානේ. එහේ. තුරු රජතුමාට කොච්චර මේවා ගැන වැටහීමක් එන්නේ නැතිද? එහෙමයි ස්වාමීනි. ඒක ඒ නිසා හිත ඍජු කරලා මේ ධම්ම මාර්ගයේ වංක නැතුව ඍජුපටිපන්න වෙන්න නම් සතර සතිපට්ඨානෙ හිත පිහිටවන්න ඕන. ඒක තමයි ඒ කාරණාව කියන්නේ. අවසරයි ස්වාමීනි. අවසරයි ස්වාමීනි. ඔව් පින්වත් මහත්මයා අපි ධන ශිල්පියා ගැන කතා කරේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ධන ශිල්පියා ගැන කියන සමහර දේවල් තේරෙන්නේ නැති ධන ශිල්පියාද නැති නිසා. අද කාලේ යුද්ධ බටයෙක් ගැන කිව්වනම් ගොඩක් කාලයක් තේරෙයි. ඉතින් ඒක තමයි මහත්තයේ ධර්මීය මේ වටහා දෙන්න ඒ තත්කාලීන උපමා ගැනීම. එහෙමයි. ඒ කියන්නේ ඒ කාලේ පවතින දේවල්. ඒ කෙනාට වැටහෙන දැන් පුංචි ළමයෙකුට තෝරනකොට පුංචි ළමයා අහන දකින ලෝකෙත් එක්ක කියන්න ඕනේ. දැන් මට අර විදේශ රටවල ධර්ම ප්‍රචාරය කරන ස්වාමීන් වහන්සේලා මතක් කළා දැන් සිටුවරයා කියලා විස්තර කරන්න යනකොට ඒ අමුතු විදියට තමයි දැන් කියන්නේ. ඇයි සිටුවරයා කියනකොට කවුරු වගේද කියලාද කියන්නේ. දැන් අපිටනේ මතක් වෙන්නේ යම් මන්දිරයක් තියෙනවා යා සිටුවරයෙක් කියලා හැඟීමක් අපිට එනවනේ මොකද්ද එකක් හිතට එනවනේ සිටුවරයා කියනකොට. එහෙමයි සර්. දැන් පිටරට අයට සිටුවරයා කියනකොට එන්නේ නැහැ. එතකොට ඒ ඒ රට බැංකුවක අයිතිකාරයෙක් හරි එහෙම නැත්නම් මහා ධනවත් කෙනෙක් හරි එහෙම නැත්නම් ඇමති කෙනෙක් හරි කියනවනේ. එතකොට එයාලට මතක් වෙන්නේ ටයිකෝට් ඇඳගත්තු කාරකින් යන කෙනෙක් තමයි. අර ප්‍රබෝධය පෙන්වන්නේ නේද? ඔව් ඉතින් ඒක තමයි ඉතින් ඒ එතකොට අර ඒ අර්ථය අර බුද්ධ කාලේ විදිහෙම එන්නේ නැහැ. එහෙමයි. අවසරයි සාර. නේද? ඒකයි. අපි බලමු ධනු ශිල්පියා ඉලක්කයට විදීම පිණිස අභ්‍යාස කරයි. එහෙයි. දැන් ධනු ශිල්පියා පුහුණු වෙන්නේම ඉලක්කයට විදින්න. එහිම මහරජාන්නේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් මේ කය පිළිබඳව අභ්‍යාස කළ යුත්තේය. මහරජාණන් විශ්ව විසින් මේ කයෙහි අභ්‍යාස කළ යුත්තේ කුමක්ද? අනිත්‍ය වශයෙන් අභ්‍යාස කළ යුත්තේ. ඒ කියන්නේ මේ කය නොඒක ආකාරයෙන් අනිත්‍ය විදිහට විමසනවා. එහේ ස්වාමීන්. මහත්ය දැන් අභ්‍යාස කරනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් අභ්‍යාසයක් කරනවා කියන්නේ එකපාරක් කරලා එහෙකෙම පරිපූර්ණ වෙන්නේ නැහැ. නැවත නැවත කරනවා. බහුල කොට කරනවා. බහුල කොට කරනවා. එහෙමයි ඒ වාගේ මේ අනිත්‍ය වශයෙන් විමසන එක බහුල වශයෙන් කරන්න ඕන. මේ දවසක් අනිත්‍යයි කිව්ව ගමන් දා ජීවිතය අවබෝධ වෙන්නේ නැහැ. ඊට පස්සේ දුක් වශයෙන් අභ්‍යාස කළ යුත්තේ මේ ශරීරේ දුකක් විදියට. එහෙමයි ස්වාමී. අනාත්ම වශයෙන් අභ්‍යාස කළ යුත්තේ අනාත්ම කියලා කියන්නේ අයිතිකාරයක් නැති දෙයක් විදියට. එහෙමයි. ඒ ඉතින් මේව ඇත්තටම අපි දාලා යනවනේ මේ ශරීරයේ අයිතිකාරයෙක් ඉන්නවා නම් ලෙඩ වෙන්නේ නැහැනේ. ඇයි නියෝග කරන්න පුළුවන් දැන් ඊළඟ වයසට යනවා. දැන් අපි කැමති නැහැනේ නාකි වෙන්න. නමුත් දැන් අපි මේ නාකි වෙන්නේ. එහෙමයි. අපිට තිරියන් වෙලා හැමදාම ඉන්න නැත්තම් කොච්චර ආගේද? නමුත් තිරියන් වෙන්නේ නැහැ නාකි වෙනවා දවසින් දවස කේස් රැවුල් පැහෙනවා. එහෙමයි ස්වාමීනි. මේ දත් ටික වැටිලා යනවා. එහෙයි. හැම රැලි වැටෙනවා. නහයෙන් හොටු වෙනවා. ඇස් වලින් කබ ගලනවා. ඊළඟට කොඳු ටික ටික පාත් වෙනවා. අවසානයේ ඇවිද කියා ගන්න බැරුව යනවා, කතා කරන්න බැරුව යනවා. අන් අය කවන පොවන තත්ත්වයට වැටෙනවා. අන් අය මල මුත්‍රා අදින්න තත්ත්වයට වැටෙනවා. ඇඳට වැටෙනවා. පන අදිනවා. අයිතිකාරයෙක් ඉන්නවද දැන්? අයිතිකාරයෙක් නෑ. අනාත්ම වශයෙන් සී කරනවා. ඊළඟට රෝග වශයෙන් සී කරනවා. එහෙමයි. මේ ශරීරය කියන්නේ සම්පූර්ණයෙන්ම ලෙඩක් නේ. වද දෙනවනේ. කොහේ හරි මේ ශරීරේ කොතනක හරි ලෙඩක් නැද්ද? තියෙනවා මේ ශරීරේ රෝගයක් විදියට සිහි කරනවා. gaduwak විදියට සිහි කරනවා. ඒ gaduwak කියලා කියන්නේ හොඳට සැරව ගෙඩියක් වගේ ආවට පස්සේ බලන්න වේදනාව. යම් මොහොතක ඒ සැරව ටික අයින් කළාද සැපයි. ඒ වගේ මේ කයට තියෙන ආශාව මුල් කරගෙනම කය නිසා දුක් උපද්දවනවා. උලක් වගේ. එහෙමයි ස්වාමීනි. මේ මේ gaduwak වගේ. ඊළඟට උලක් වශයෙන් උල ඇනිලා තියෙන තාක්කල් විඳින්නේ. ඒ උල ගැලෙව්වට පස්සේ නෑ. ඒ වගේ කයට ආශාව තියෙන තාක්කල් තමයි මේ විඳවන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට දුකක් වශයෙන් ආබාධයක් වශයෙන් අනුන්ට අයත් දෙයක් වශයෙන් සිඳී යන දෙයක් වශයෙන්. දැන් ඇත්තටම මේක කය සමන්ට අයිති දෙයක් නෙවෙයිනේ. අනුන්ට අයත් දෙයක් නේ අපි. තල මේ ලප කැළලි ඇති වෙනවා, කොණ්ඩි පැහෙනවා. ඊළඟට දැන් අපි උදේ නාලා හොඳට ඉන්න ටික වෙලාවකින් දාඩිය දානවා. එහෙමයි සාම. අපිට මේ කිසිම අධිපතිභාවයක් එහෙම නැහැ. එහෙම බෑනේ. එහෙමයි. ආව්වේ යනකොට මේ පිච්චෙනවා, කළු වෙනවා, හැම රැලි වැටෙනවා. එහෙමයි. ඊළඟට සීතල පළාත්වලින් හැම ගැලවෙනවා, තොල් පුපුරනවා. එහෙයි. ඒක අපේ නෙවෙයි මේ අනිත් අනිත් අනුන්ට අයිති විදියට නේ තියෙන මේක. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ සිඳී යන දෙයක් විදියට ඇත්තටම සිඳීගෙන යනවා වගේ මේ කය කය ටික ටික ටික ටික අපේ පරිහරණයෙන් අපේ අනකිරීමෙන් ඈත් වෙන හැටි බලන්න. එහෙමයි ස්වාමීනි. හොඳට කොණ්ඩේ පීරලා එහෙට මෙහෙට දාලා අපි ලොක්කෝ වගේ ඉන්නකොට ටික ටික කොණ්ඩේ සුදු වෙගෙන යනවා. කොණ්ඩේ ටික ටික වැටෙනවා. එහෙමයි. කොල්ලෝ එක එක මේ රැවුල එක එක කට වලට කපනවා. ඔහොම ටික ටික ඔක සුදු වෙනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මේ රැවුල් ගස් වැටෙනවා. අර අපි බාහිරින් අරගන්න කිසිම උපක්‍රමයකින් ඒක නවත්තන්න ඒක සිඳීගෙන යනවා. එහෙමයි. ගිහිල්ලා මේ කයත් කුදු වෙලා කුදු වෙලා ඇඳට වැටෙනවා. එහෙමයි. ඇඳට වෙලා පණකෙන් දා සිඳීලා යනවා. කය යත කුලන් ටිකක් සිඳීලා යනවා. එහෙමයි සම්. සිඳී යන දෙයක් විදිහට වෙනසෙන දෙයක් විදිහට උපද දැන් වෙනසෙනවා කියන්නේ සිඳී බිඳී වෙනසී යන්නේ ඔය වාහන වල චප්ප වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ওই බෝම්බ වලදී මස් කෑලි සවලෙන් එකතු කරන තත්ත්වයටපත් වෙන්නේ. එහෙමයි. මේ ශරීර උපද්ද්‍රවයක් වශයෙන් ඊළඟට බයක් වශයෙන් අනර්ථයේ උපද්දවන දෙයක් වශයෙන් දැන් මේ කය නිසාම අපිට කොච්චර සිල් කැඩෙලා තියෙනවද? එහෙමයි ස්වාමීනි. මේ කය නිසා. එහෙ. ඊළඟට මේ කය නිසාම කොච්චර අනතුරු වලට මුල් වෙලා තියෙනවද? ඇඟක් තිබ්බේ නැත්නම් ඒව වෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ අටලෝ දහමින් සැලෙන දෙයක් විදියට ලාභ අලාභ යසායති නිന്ദා ප්‍රශංසා මේ ඔක්කොම මේ ශරීරෙත් එක්කනේ. දැන් ඕන කෙනෙකුට පියදාස කියනවා. පියදාස කියලා බනින්නේ ඇඟටනේ. ඒ පැනවීම ඒ පැනවීමනේ ඊට පස්සේ එතකොට අටලෝ දහම ලාභ වෙන්නේ තලාභ වෙන්නේ දැන් කුඹුරකින් අලාභ වෙන්නේ කුඹුරු කරපු මිනිස්යාටනේ. එහෙයි. ඒකට එහෙම ගන්නකොට අර කයත් එක්ක ඒව බද්ධ වෙලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඊළඟට දැන් අපි කියමුකෝ රස්සාවක් ලැබුණා හෝ නොලැබුණා රස්සාව ලැබුණොත් ඒ රස්සාව ලැබෙන පුටුවට ගිහින් තියන්නේ කයනේ. එතකොට සැනකින් වෙනසෙන දෙයක් විදිහට අස්තීර දෙයක් විදිහට රැකවරණ නැති තැනක් විදිහට පිහිට නැති තැනක් විදිහට පුහු දෙයක් විදිහට හිස් දෙයක් විදිහට මම මාගේ මාගේ ආත්මය කියලා කිසිවක් නැති ශූන්‍ය දෙයක් විදිහට බොහෝ ආදීනව ඇති දෙයක් විදිහට ආදීනව කියන්නේ කොච්චර ලෙඩ ඇති වෙනවද මේ ශරීරේ එහෙමයි චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන් රෝගෝ ජීව රෝගෝ එක එක මේ ආයතන හයේ ලෙඩ හට ගන්නවා gadu හට ගන්නවා උණ හට ගන්නවා කැසිලි හට ගන්නවා එහෙමයි සාමි පිළිකා හට ගන්නවා බගන්දර හට ගන්නවා වාපිත්සෙන් කිපිලා හට ගන්නවා කය වැරදි විදිහට පරිහරණය කළා ලෙඩ හට ගන්නවා. එහෙයි. ඉස්පිරිතාල යන්තාක් තියෙන්නේ මේ කය රකින්න නේද? එහෙමයි. දේවාල යන්තාක් තියෙන්නේ කය රකින්න නේද? මේ ඔක්කොම සෞඛ්‍ය ඊළඟට හෝටල් ඇත්තට මේ කය කියන එක නැති කරගත්ත ගමන් මේ පෘථිවිය තනිකර සමතලාව තමයි. එහෙමයි. නේද? අයි මේ ගෙවල් යාන වාහන නේද? මේ ඔක්කොම කයත් එක්ක නේද? එහේ ස්වාමීන්. ඊට පස්සේ පුහු දෙයක් වශයෙන් හිස් දෙයක් වශයෙන් දැන් අපි කලින් ජීවිතේ මහත්තයා නාලා කවලා පොලා ෆොටෝ ගහගෙන රාමු කළා ජීවිතවල හිටියා නම් දැන් කෝ ඒවා? හිස් දේවල් නේද? පුහු දේවල් නේද? මම මාගේ යන කිසිවක් නැති දෙයක් වශයෙන් බොහෝ ආදීන දෙයක් ඇති වශයෙන් සාර රහිත දෙයක් විදිහට වෙනස් වෙන දෙයක් විදිහට සසර දුකට මුල් වූ දෙයක් විදිහට දැන් මේක මුල් කරගෙනම සසර දුක හට ගන්නවනේ. ඇයි මහත්තයා පංච දුස්චරිතය කරන්නේ මේ කයම් මුල් කරගෙන. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේ කයක් මුල් කරගෙන. ඇයි දැන් මේ මිත්‍යා දෘෂ්ටියට කයක් මුල් කරගෙන යනවා කියන්නේ මේක ලෙඩක් හැදෙනවා. එතකොට හේතුඵල ධම තේරුම් ගන්න නැතුව දෙවියෝ හොයාගෙන යනවා. අපලයක් හොයාගෙන යනවා. යන්ත්‍රයක් හොයාගෙන යනවා. පූජාවක් හොයාගෙන යනවා. කය නැසෙන වෙනසෙන දෙයක් කියලා අවබෝධ කළා නම් පිටක් හොයාගෙන යන තැනක් නැති වෙනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ වදකෙක් වශයෙන් ලෞතුරු වදකෙක් විදියට දැන් මේ කවලා පොලා හදන්නේ මහත්ය අපි මේ ශරීරේ සර්පෙක් හදනවා වගේ. මේක පොඩ්ඩක් වෙලාවට නිදි නොකර ඉන්නකො බලන්න දෙනවද අපිට? පොඩ්ඩක් හඬ දෙන්න තුන් ඉන්නකො වේලක් දෙකක් මේ ඇඟ දෙනවද? අපි එච්චර සත්කාර කරලා නේ ස්වාමී. එච්චර සත්කාර කරලා. මුත්‍රා නොකර ඉන්නකො බලන්න දෙනවද? දැසිකිලි යන තුන් ඉන්නකො දෙනවද? හෝදන්න නැතුව ඉන්නකො දෙනවද බලන්න? ගන්ධස්සාරේ ගහලා. ඕම ඕම හොඳට කවලා පොල්ලා හදපු මේ ශරීරේ අවසානයේ මේ දත් ටික ගලවලා විරූප කරන්නේ නැද්ද? එහෙමයි ස්වාමී. ඇඳට පෙරලලා දාලා විඳවන්නේ නැද්ද? එහෙයි. කෑමක් කන්න බැරි තත්ත්වයට මේ කටපත් කරනවානේ අපිව. මේ ශාරීරික විසීම. එහෙමයි ස්වාමී. ඊට පස්සේ වදකේ මීටත් වැඩිය වදකේ කිඳිද ඔච්චර වද දුන්නද? දතක් දතක් ගානේ හිමීට හිමීට ගලවලා කේස් ගහක් ගහක් ගානේ සුදු කරවලා හැම තැනින් තැන රැලි වට්ටවලා දාඩිය දමවලා ගන්ධස්සාර කරවලා නහරයක් ගන්න වේදනාව දීලා සතුරු ඉච්චර වේදනාවක් අපිට දුන්නද මේ ඇඟනේ ඔක්කොම කළේ සතුරේකට උනත් වද දෙන්න පුළුවන් වෙලාවක් වෙනවා මේ ශරීරයේ හැම වෙලාවෙම වද දෙනවා එහෙමයි ස්වාමීනි අපෙන් වෙච්ච වැරද්දකට සතුරු අපිට හානි කරනවා නමුත් මේ ශරීරයට අපි මොකද්ද කරපු වැරද්ද කණ්ඩ දුන්නා බොණ්ඩ දුන්නා නෑව්වා පෙව්වා ඇඳුම් ඇඳෙව්වා ගෙවල් හදලා දුන්නා වාහන ගත්තා සැප දුන්නා ඔක්කොම කරලා අපිට කරපු වින්නැහිය එහෙමයි ස්වාමීනි නේද කොච්චර වදයක්ද මෙහෙමත් වදකෙක් ඉන්නවද මෙහෙමත් අසත්පුරුෂයෙක් ඉන්නවද මෙහෙමත් කෙලෙහි නොදන්නා කෙනෙක් ඉන්නවද කෙලෙහි ගුණ නොදන්නා කම ඒ කෙලෙහි ගුණ නොදන්න මෙහෙමත් අසපුරුෂ කෙනෙක් නේද කාමයෙන් සතුට කරවන්නේ. ෆොටෝ ගගහ සෙල්ෆි ගගහ සතුට කරවන්නේ. ඉතින් තමන්ගේම සතුරා නේද Facebook දාන්නේ. එහෙමයි ස්වාමීනි. කොහොම මුලාවක්ද ලෝකයා? කොල්ල කුරුට්ට කොච්චර මුලා වෙනවද? බොහොම ඉක්මනින් තාරුණ්‍ය කියන එක ඉවත් වෙනා නේද? තාරුණ්‍ය කියන එක ඉක්මනට ඉවත් වෙලා යනවා. ඊට පස්සේ ලෞතුරු දියුණුව නැසන දෙයක් විදිහට. එහෙමයි. ඒ කියන්නේ අමාමහ නිවන ලබා ගන්න, අමාමහ නිවනටපත් වෙන්න මහත්ය අපිට කොච්චර අවස්ථාව තිබ්බද මේ ශාරීරිය මුල් කරගෙන සිල් කැඩුන්නේ නැත්තම්. මේ ශාරීරිය මුල් කරගෙන නිදි කරන ඒවා බෙහෙත් ගන්න යන ඒවා ඒ වෙලාවල් ටිකක් ඉතුරුනා නම් එහෙමයි. නේද? කොච්චර ධර්මයේ හැසිරෙන්න තිබ්බද? ඊට පස්සේ ඒ නිසා දියුණුව නැසන දෙයක් විදිහට ආශ්‍රව උපද්දවන දෙයක් විදිහට කෙලෙස් උපද්දවනවානේ මේ ශරීරය මුල් කරගෙන. ඊළඟ පටිච්ච සමුපාදයෙන් උපන් දෙයක් විදිහට මේ ශරීරයේ හේතුඵල ධාමෙන් හැදිච්ච දෙයක් විදිහට බලන්න ඕන. මායාගේ ගොදුරක් වශයෙන් බලන්න ඕන. ඇත්තටම මායя ගොදුරු කරගන්නේ මේ ශරීරයෙන්. එහෙමයි ස්වාමීනි. මේ ශරීරය මුල් කරගෙනමයි මායя අපිට පහර දෙන්නේ. ඊට පස්සේ ඉපදෙන ස්වභාවය ස්වභාවය ඇති දෙයක් විදිහට දිරණ ස්වභාවය ඇති දෙයක් විදිහට රෝගී රෝගී වන ස්වභාවය ඇති දෙයක් විදිහට මැරෙන ස්වභාවය ඇති දෙයක් විදිහට ශෝක වන ස්වභාවය ඇති දෙයක් විදිහට වැළපෙන ස්වභාවය ඇති දෙයක් විදිහට සුසුම් හෙළන ස්වභාවය ඇති දෙයක් විදිහට කිලිටු වන ස්වභාවය ඇති දෙයක් විදිහට අභ්‍යාස කළ යුත්තේ ඔන්න ඔච්චර වචනවලින් ඔය ඔය ඔය කියපු විදිහට මානසිකාර කරන්න ඕන. එතකොට තමයි මහත්තයා ඊතලේ හිතට විදිනවා වගේ මේ ශාරීරිය මුල් කරගෙන නිදහස් වෙන්න පුළුවන්. එහෙමයි. දැන් කියන්න ශාරීරිය ගැන ওই විදිහට කවුද කල්පනා කරන්නේ? ලස්සන වෙන්න, කාය වර්ධනය කරගන්න. එහෙමයි. නේද? එහෙ. ස්වාමීන් වහන්සේ සියලු කාරණාවන්හි අපි පැටලෙන්නේ මේ ශරීරය පිළිබඳව දැන් ඔබ වහන්සේ පෙන්වා දුන්නු ඇත්ත අපි මෙනෙහි නොකරනවා. අමතක කරනවා. ඔව් ඒ කියන්නේ තමන්ගේ ශරීරයට මුල් තැන දීලා. දැන් මට අර ඕනම දෙයක් බලාගෙන අඳින්න පුළුවන් චිත්‍ර ශිල්පියෙක් මොන ගැහුණා. එහෙමයි. ඉතින් මේ යා ඇඳපු චිත්‍ර දිහා බලනකොට ඔක්කොම එක එක චරිත ඇඳලා තියෙන්නේ. මං කිව්වා මේ මේ ඔයා මේ ඇඳලා තියෙන ජීවමාන හොයාගන්න ෆොටෝ එකයි මේ චිත්‍රය හොයාගන්න බැරි තරම්. එහෙමයි. එච්චර සමීපයි. එහෙසම්. එච්චර මේ මේ ස්වභාවිකයි. එතකොට මම කිව්වා මේ විදිහට අඳින්නකො බුද්ධ චරිතේ. රහතන් වහන්සේලා. අනුරාධපුරේ. ඉතින් කිව්වා ස්වාමීන් වහන්සේ ඉතින් අපි ඉල්ලන විදිහට අඳින්නේ. ඊට පස්සේ මම කිව්වා මිනිස්සු කවුරුත් එහෙම ඉල්ලන්නේ නැද්ද? නෑ කිව්වා හැම කෙනාම තමන්ගේ රූපේ කිව්වා ඇඳගන්න යාට කියලා. ඉතින් තමන්ගේ රූපේ තවත් කෙනෙකුට කියලා ඇඳගන්නේ ගහගන්නේ ෆොටෝ එකක්. එහෙමයි සාරා. මෙච්චර කැමරා තියෙන එකේ. ඇත්ත මේක එනවනේ. එහෙයි. දර බලන්න රූපෙට දෙන තැන දොර ක්‍රීම් වර්ග බෙහෙත් වර්ග මේ ඔක්කොම රූපෙට දෙන තැන අපි දැන් හොඳටම වයසට ගියා වුණත් කණ්ණාඩි අරගෙන බලන්න කැමතියි ස්වාමීන් වහන්සේ. ඒකනේ දැන් වයසට ගිය ආච්චි ළඟත් කණ්ණාඩියක් තියෙනවා. නමුත් අර මේ වයසට ගියාද කියන එක කණ්ණාඩියෙන් පේනවා ඒකයි. එහෙම නෙමෙයි. කණ්ණාඩියෙන් වයසට ගියාද කියන එක නෙමෙයි පේන්නේ. වයසක කෙනත් කොණ්ඩේ කොහමද හදාගන්නේ? මූණ කොහොමද ටිකක් පිළිවෙලට තියෙන්නේ? හරි බුදුම සාගතයිනේ හරි බුදුම සාගතයි. ওই කන්නාඩියෙන්ම න්යාගේ තරුණ ජීවිතේ පෙන්වන්නේ නේද? එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා ඇතරම කන්නාඩියෙන් පෙනිච්ච දේවත් අපිට හිතට පෙනුන්නේ නැනේ එහෙමයි. කන්නාඩියෙන් පෙනිච්ච දේවත් හිතට පෙනුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කන්නාඩියෙන් පෙනිච්ච දේවත් හිතට පෙනුන්නේ ඉතින් හතරවෙනි කාරණාව ධනු ශිල්පියා උදේ සවස මැනවින් අභ්‍යාස පුරුදු කරයි. ඒ වගේ මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂුව විසින් උදේ සවස සතිපට්ඨාන අරමුණු පුරුදු කළ යුත්තේ. හැම වෙලාවෙම පුහුණු කරන්න ඕන මහත්මයා මේ. එහෙමයි ස්වාමී. ධනු ශිල්පියාගේ මේ සිව්වෙනි අංගේ ගන්න ඕන. සතර සතිපට්ඨානේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන පුරුදු කරන්න ඕන. ඒතරම් පුරුදු කරන්න ඕන. ඒතර මහත්මයා තේරෙන්නේ නැද්ද මේ අරහත්ත්වයේ තියෙන්නේ පුහුණුවක් මතයි කියලා. එහෙමයි ස්වාමී. ඒතර කොහොමද මේ සතියේක වැඩ පිළිවෙලකින් කොහොමද මේ සතියේ භාවනාව වලින් මඟපල් ලබන්නේ? එහෙමයි ස්වාමීනි. ඉතින් මහත්තයා ඒව සතියේ භාවනාව වලින් මඟපල් ලබනවා නම් මේ පොත් ඕනේ නෑනේ. මෙච්චර විග්‍රහ ඕනේ නෑනේ. ස්වාමීනි මේ ලෞකිකවත් අපිට කිසියම් නිපුණතාවයක් ලබා ගන්න යම් කාරණාවන්හි සතිය ඉතින් ඒක තමයි ඉතින් මේ ඒක කල්පනා කරගන්න නුවණක් නැති එකාට ඒ වගේ වැඩසටහන් හොඳයි. එහෙමයි ස්වාමීනි. එහෙයි. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමියේ දඹදිව තියෙද්දී මෙහි ඉපදුනා කියලා පිළිගන්න තරම් අනුවණෙක් නම් ඒකාට ඒක හොඳයි. ඒ වගේ අයතනේ පෑහෙන්නේ. එහෙමයි සා. ඥානයක් තියෙන්න පෑ. අවසාන වශයෙන් කියනවා ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වදාලා යම්සේ ධනු ශිල්පියෙක් උදේ සවස තම ශිල්පයේ පුරුදු කරයිද ඒ අභ්‍යාසය අත් නොහරින හේ හේ බත් වැටුප් ලබයි දැන් ධනු ශිල්පියා ඒ වගේ ඒ අභ්‍යාසෙම ඉන්න නිසානේ එයාට වැටුප් ලැබෙන්නේ. දුනු ආයකම් අත්හැරියා නම් එයාට ලැබෙයිද? එහෙමයි සම්. එහිම බුද්ධ පුත්‍රයාත් කහේ සතිපට්ඨානෙ පුරුදු කළ යුත්තේය. කහේ සතිපට්ඨානෙ පුරුදු කිරීම අත් නොහරින හේයින් හේ අරහත්වේ සාක්ෂාත් කර. සතිපට්ඨානෙ අත්හැරියේ නැත්තම් එහෙමයි. ඔහුට මේ සතර සතිපට්ඨානෙ අත්හැරියේ නැත්තම් ඔහුට අරහත්වේ නැවති ඵලෙ ලැබෙනවා. සැපේ ලැබෙනවා. එහෙමයි ස්වාමී. අත්හැරියොත් ලැබෙන්නේ. එහෙයි. දැන් අපි තුමු හමුදා පුහුණුව ලබන කෙනෙක් ඒ පුහුණුව අත්හැරියොත් ඔහුට යුදසෙබලෙක් වෙන්න බෑනේ. පුහුණු කිරීම සහ පුහුණු වීමත් එක්කනේ ඔහුට බත් වැටුප් ලැබිලා ඔහුට ඒ තන්ත්‍ර ලැබෙන අරහත් එහෙම එකක්. එතකොට අර ඒ පුහුණුවත් එක්කයි මේ ඒ කටයුතු ටික ලැබෙන්නේ. ඉතින් මහත්තයා මේ විදිහට මේ සතර සතිපට්ඨාන ආදී ගුණ ධර්ම ඉතින් සතර සතිපට්ඨාන ඒ වගේ දේවල් හිමීට නිවිහැනි ඉගෙන ගන්නවා ස්වාමීනි. දැන් පුළුවන් වුණොත් මහත්තයා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඉස්සර සතර සතිපට්ඨාන ගැන මේ රූපවාහිනී channel එකට මේ විනාඩි 15 10 වගේ පොඩි වීඩියෝ වලින් මේ දේශනා කරලා තිබ්බා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ ටික හොයාගෙන ඇහුවත් මේ ලස්සන්ට පිළිවෙලට සතර සතිපට්ඨාන ඉගෙන ගන්න පුළුවන්. එහෙමයි. මේ මහත්තයා අද මං කිය විශේෂ කාරණාවක් කියලා. අවසරයි ස්වාමීනි එහෙමයි. ඒ විශේෂ කාරණාව මේකයි. ඒ තමයි මේ ප්‍රශ්න විදියට මිලින්ද ප්‍රශ්නේ ප්‍රශ්නෝත්තර ඒ කතාව අදින් ඉවර වෙනවා. එහෙමයි ස්වාමීනි. හැබැයි ප්‍රශ්න මහත්තයා මිලින්ද ප්‍රශ්නේ කාණ්ඩ 6 6කට වර්ග 22කට ප්‍රශ්න සම්පූර්ණයෙන්ම 262ක් තියෙනවා. මේ මේකේ ප්‍රශ්න 42ක් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක නෑ. එහේ. මක්ක වුණාද කියලා නෑ. ඒවා පොත්පත්වල නෑ. නමුත් ප්‍රශ්න 42ක් තියෙන්න ඕන තව. එහෙමයි. නැති වූ ඉතිරි වූ සියල්ල එක්කල විට ප්‍රශ්න 304ක් වුණා. ඒ සියල්ලම මිලින්ද ප්‍රශ්න කියන නාමයට තමයි තියෙන්නේ. ඉතින් අපි ඒ ගැන කතා කරමු. මේ ප්‍රශ්න ඔක්කොම කතා කරලා ඉවර වෙනකොට මේ ප්‍රශ්න ඔක්කොම කතා කරලා ඉවර වෙනකොට මෙසේ මිලිඳු රජතුමාත් නාගසේන මහරහතන් වහන්සේත් යන දෙදෙනාගේ ප්‍රශ්න ඇසීම සහ විසඳීම අවසන් වූ කල්හි 184000ක් යොදුන් බහුල වූ ජලයේ සීමා කොටගත් මේ මහා පෘථුවිය සයවරක් කම්පා වී ගියේ. එක වතාවක් නෙවෙයි හය වතාවක් පොළොව කම්පා වුණා. එහෙමයි. සුළු පටෝද මේ මිලින්ද ප්‍රශ්නය. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ අහසේ විදුලි නික්ම ගියේය. දෙවියෝ දිව්‍ය පුෂ්ප වර්ෂාවන් වැස්සුවාහුය. මහා බ්‍රහ්මතමේ සාදුකාර දුන්නේය. මහා සමුද්‍රයේ ඇතුළෙන් පැමිණි මහා මේඝ ගර්ජනාවන් සෙහින් මහා හඬනංවා මහ වැස්සක් ඇදහැළුණේය. ඉක්බිතියේ මිලිඳු රජතෙමේ සිය පරිවාර අන්තපුර ජනයා සිරසේ ඇඳිලි බැඳ අප මහරහතන් වහන්සේ සාදරයෙන් වන්දනා කළේය. තව තියෙනවා විස්තර. එහෙමයි ස්වාමීනි. ඊතුරු විස්තර ටික අවසාන කොටස ඊළඟ දවසේ. එහෙමයි. තව එක වැඩසටහනකින් නිලෙන්ද ප්‍රශ්න කතා කිරීම අවසන් වෙනවා. ඒකයි මම විශේෂ කියලා. ඊළඟ වැඩසටහන අනිවාර්යෙන් අහන්න. මොකද ගොඩාක් දේවල් මේ වැඩසටහනේ අපි මතක් කරනවා. එහෙමයි. ඒ නිසා ඒ අවසානයක් දක්වා ඒ ධර්මය අහන පින. ඒ වගේ මේ රජතුමාට මොකක්ද අවසානයේ උනේ? එහෙමයි ස්වාමී. කියලා තේරුම් ගන්න මේ අවසාන වැඩසටහන ඊළඟ දවසේ ශ්‍රවණය කරන්න. ස්වාමීන් අවසරයි මේ වැඩසටහන් ගණනාව ඔස්සේ මේ උත්තම අරහත් මාර්ගයේ ඔබ වහන්සේ අපිට පහදා වදාළ ඒ අරහත් මාර්ගය පිළිබඳව ඒ වගේම මේ මාර්ගයේ වැඩම කරවන ලබන මහා සංඝරත්නය පිළිබඳව උත්තම ප්‍රසාදය ඇති කරගන්න ශ්‍රාවකයෙකුට බොහෝ කොට අවස්ථා උදා කර දෙමින් මේ උතුම් දහම් පරයය දේශනා කොට වදාළේ මේ මොහොතේ ස්වාමීනි අප සියලු දෙනාම ඒ උතුම් අරහත් මාර්ගයත් මාර්ගයේ වැඩම කරවන ආර්ය පුත්කල මහා සංඝරත්නයත් අපි වන්දනා කරගන්නවා අපගේ নমස්කාරය වේවා පින්නතුනේ මිලිඳු රජතුමන්ගේ පැන විසඳීම අවසන් කරමින් ඉදිරිපත් කරන්නට ඉදුණු වැඩසටහනයි අද දවසේ අපට ශ්‍රවණය කරන්න නරඹන්න අවස්ථාව ලැබුණේ තවත් එක වැඩසටහනක් රජුරුවන් අවසාන වශයෙන් රජුරුවන් කුමන එළඹමකට එළඹෙනවාද කියන කාරණා විස්තර කරමින් ඉදිරිපත් කරන අවසාන වැඩසටහන පිළිබඳව අපිට බලාපොරොත්තු ඇති කළ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඒ නිසා අවසාන වැඩසටහනින් අපි නැවත ඔබ මුණ ගැහෙනවා. ඉතින් අද දවසේ මේ උතුම් සදාම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන ලත්තේ කැනඩාවේ පදිංචි පින්වත් සුනිල් මහත්මයා, ශ්‍යාමා තෙන්නකෝන් මහත්මිය විමල් මහත්මයා සහ චමිලා තෙනකොන් මහත්මිය යන පින්වතුන් විසින් ඒ පින්වත් හැම දිනාටම උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරන්න අපි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා අවසරයි ස්වාමීනි. ඔව් පින්වත් මහත්මයා අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර සඳහා දායකත්වයෙන් දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් සුනිල් මහත්මයා, ශ්‍යාමා තෙන්නකෝන් මහත්මිය, විමල් මහත්මයා සහ චමිලා තෙන්නකෝන් මහත්මිය විසිනි. ඉතින් මේ පින්වතුන් විශාල භාග්‍යයක් රැස් කරගත්තා. ඒ සොඳුරු අරහත් මාර්ගයේ විස්තර කරලා අවසන් වෙච්ච දවස මම හිතන විදිහට අපිට අරහත් මාර්ගයේම වැඩසටහන් 25ක් වගේ එහෙමයි ස්වාමී. පිරෙනවා මේකත් එක්ක. ඒ අරහත් මාර්ගයේම එතකොට නිවන පිණිස ප්‍රතිපදා දියුණු කරගන්න කැමති පිරිස ඒ කොටස එක දිගට ශ්‍රවණය කළත් ගුණධර්ම දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙමයි. ඉතින් ඒක පරිපූර්ණත්වයට පත් කළා මේ පින්වතුන් විශාල භාග්‍යයක් රැස් කරගත්තා. ඉතින් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ කාලේ මේ දේශනා ඉවර වෙනකොට අහසින් මල් වර්ෂාව අස්සවලා තියෙනවා. ඒ ලෝකෙට ඉස්සල්ලාම ඇහෙන අවස්ථාවනේ. ඉතින් ඒ මහා බ්‍රහ්මයා දක්වාම මේ කීර්ති ගෝසාව පැතිරිලා ගියා නම් මිලින්ද ප්‍රශ්නේ අද දක්වා මේ අවසාන වෙනකල් කතා කරපු එක මේ ලෝකතලයේට මේ පෘථිවි වාසී දෙවියන්ට හරිය නොදැනුවා නොදැනුණා නම් ඒක පුදුමයි. එහෙමයි ස්වාමී. නිසා සියලු දෙවිවරුන්ට පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා මේ පුණ්‍ය ශක්තිය ආනුභවයෙන් ලක්දෙරණ සුරකීවා සිංහල බෞද්ධයා සුරකීවා සත්පුරුෂය සුරකීවා සංගරුවන සුරකීවා අහිංසක මිනිස්සු සුරකීවා මේ පින්බලෙන් ඒ වගේම දැන් ඉන්න පිරිස අතරින් යහපත් නායකයෙක් පහළ වේවා මේ ලංකාව අසරණ වෙන්න දෙන්නේ නැතුව එහෙට මෙහෙට ඇද ඇද යන්නේ නැතුව බුදු සසුන බබලන යුගයක් උදා වේවා. ඉතින් ඒ නිසා මේ ධහමෙන් පිහිට ගන්නට උත්සාහ කරන සියලු දෙනාට දිව්‍ය රැකවරණේ සැලසේවා කියලා අපි සත්‍යක්‍රියා කරන අපෙන් පමුණවනවා. මේ පරලෝකීය පියවරුන් තිදෙනාට සහ මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම කැනඩාවේ පදිංචි සුනීතා කොහොඹවල මහත්මිය නමින් මිය පරලෝකීය ස්වාමිපුරුෂයාට සහ මෑණියන්ට පින් අනුමෝදන් වේවා. කැනඩාවේ පදිංචි සංජීවනී සහ මధుක රූපසිංහ දෙපළ නමින් මිය පරලෝකීය පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඉතින් මිය පරලෝකීය ඔබ කවුරුත් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඥාතීන් පරලෝ සැපේටපත් වේවා කියලා පින් පමුණවන්ට. ඒ වගේම මේ උතුම් දහම් දායාදේ සම්පූර්ණයෙන්ම ලැබුණේ පරම පූජනීය ගුරු දේවෝත්තමයන් වහන්සේ නිසා. එහෙමයි සර්. ඉංගල් ලොකුසානාසේ මට සම්පූර්ණයෙන්ම ආශිර්වාද කරලා එක එක හෙලා කියා හිටියා අරහත් මාර්ගය විස්තර කරන්න කියලා අනිවාර්යයෙන්. එහෙමයි. නිවින්දා ප්‍රශ්නේ සම්පූර්ණ වෙන්නේ මේ කොටසෙන් කියලා. ඒක ඒකාන්ත සත්‍යයක්. ඇත්තටම අපිට ගොඩාක් මේ මිරින්දා ප්‍රශ්නේ වැඩි කාල වකවානුවක් ගියේ අරහත් මාර්ගය විස්තර කරන්න. එහෙමයි සාමි. සාමාන්‍යයෙන් දේශනාවලදී විස්තර නොකෙරෙන්නේ තරහත් මාර්ගයමයි. මිනිසුන්ට නිතර නිතර අහන්න නොලැබෙන්නේ තරහත් මාර්ගයමයි. කියන්නේ ಗುಣධර්ම කොහොමද දියුණු කරගන්නේ කියලා. එහෙමයි ස්වාමී. ඉතින් ඒ ඔක්කොම අහන්න ලැබුණා. ඉතින් ඒ ඔක්කොම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ අකුරක් ගානේ අතින් ලිව්වේ පරිවර්තනය කරනකොට. එහෙමයි. උන්වහන්සේ අකුරක් ගානේ අතින් ලියලා පරිවර්තනය කරලා මේ දහම් දායද අපිට දුන්නා. අපිට ආශිර්වාද කරලා අපිට ධර්ම දේශනා කරන්න පුහුණු කළා. ඊළඟට අපිට මේ සඳහා වැඩපිළිවෙල කියලා දුන්නා. මේ මාධ්‍යයක් ඇති කළා. එහෙමයි. ඒ මහත්ය කියන්නේ පිට මාධ්‍යයක නම් මෙච්චර දීර්ඝ කාලයක් කරගෙන යන්න දෙවිද? භාගයක් කරනකොටම එහෙම මෙහෙම පණිවිඩ ඇවිල්ලා කෝල් ඇවිල්ලා පෙස්සන් ටික වදිනකොට නතර කළා. එහේ. ඒ නිසා මේ සෑම පිනකම අංශු මාත්‍රයකින් ඉන්නේ තනියෙන් දුක් විඳලා මේ දහම් මාර්ගයේ මෑත භාගයේ ඉස්මතු කරපු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කෝටි කෝටි වාරයක් নমස්කාර වේවා පින් අනුමෝදන් වේවා දීර්ඝාෂ සම්පන්නිය වේවා ඒ සත්පුරුෂ ඇසුර බොහෝ දිනාට සැලසේවා ඒ වගේම ගරුතර මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් ඒ වගේම පැවිදි අපේක්ෂිත දූපුතුන්ටත් ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලි ධර්ම දාන දෙන සියලු දෙනාට මේ පින්වතුන් වැඩසටහන් මහිත 100 දැන් 10කට ගෙට්ටුයි. එහෙමයි ස්වාමී. මෙච්චර ප්‍රමාණයකට මේ පින්වතුන් දායකත්වයේ දැරුවා. මේ වැඩසටහන එක දවසක් නතර වුණේ දායකත්වයක් නැතුව. තව ඉදිරියට විශාල ප්‍රමාණයක් දායකත්වයේ දරන්න පෝලිමේ සිටිනවා. ඒ අයට අපි අයහපතක් වෙන්න දෙන්නේ අපි විශේෂ වැඩසටහනක් ආරම්භ කරන අදහස තියෙනවා. ඒකට ඒ ඇත්තන්ටත් ධර්ම දාණය මේ විදිහට දෙන්න පුළුවන්. එතකොට බොහෝ දෙනා පින් කරගත්තා. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාට පින් පමුණවනවා. අපගේම අපි හැදු වැඩු දෙමව්පියන්ට. මාව බුද්ධ ශාසනයට පූජා කළ මගේ අම්මා, මගේ තාත්තා, මගේ පවුලේ අයට පින් අනුමෝදන් වෙලා මගේ විශේෂයෙන් මාව උගන්වාගෙන මාව බුද්ධ ශාසනයට මේ මල් වට්ටික තියලා පූජා කළා වගේ මගේ අම්මා මාව පූජා කළේ. මේ නිසා මගේ අම්මා නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සම්පන්නිය ලබස්වා. මගේ පියාණන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පත් ලැබන්තා අපිට පුංචි කාලේ ඉඳලා උපකාර කර අපේ නැන්දනියක් සිටින එතුමිය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඒ වගේම පවුලේ සහෝදර සහෝදරියන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මම ඒවා සිහි කරනවා මේ වෙලාවේ මට උගන්වපු ගුරුවරු ඥාතීන් ඔබ කාගේත් ගුරුවරු දෙමව්පියෝ සියලු දෙනාට පින් සිදු වේවා අපි කාට සසර දුකෙන් නිදහස් වෙන්න මේ සියලු පින් ඒකාටත් හේතු උපකාර වේවා ඒ වගේම විශේෂයෙන් නැවතත් සිහි කරනවා කැනඩාවේ පදිංචි පින්වත් සුනිල් මහත්මයා, ශ්‍යාමා තෙන්නකෝන් මහත්මිය, විමල් මහත්මයා, චමිලා තෙන්නකෝන් මහත්මිය මේ වැඩසටහන අද මේ ධර්ම දාණය දුන්නේ. එයත් අංගෙන් නැවතත් සිහි කරනවා මේ පින් බලෙන් ධර්ම අවබෝධයෙන් සැලසේවා. පින්වතුනි මේ විශාල වැඩසටහන් ප්‍රමාණයක් ඔස්සේම අපට අනුකම්පාවෙන්ම කරුණාවෙන්ම වැඩම කොට මේ උතුම් සදහම් පිළිසඳර පහසු වැටහීම් ඇති වෙන පරිදි සරලව සුමගව අනුකම්පාවෙන්ම පහදා වදාළ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි සියලු දෙනා වෙන්වෙන් වශයෙන් ඒකරාශි කරගත් මේ සමස්ත දහම් පරයාය අනුමෝදන් වෙමින් අප ඒකරාශි කරගත් පුණ්‍ය ධර්මයන් අපි පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මේ උත්තම සදහම් පරයය ලෝකයට දායාද කරගනිමින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයොත් අපි අපේ පින්වත් ස්වාමින් වහන්සේට නොවලහා අනුමෝදන් කරමු සියලු පුණ්‍ය අනුමෝදනා වීමෙන් පින්වත් ස්වාමින් වහන්සේට රත්නත්‍රේ අනන්ත ආශිර්වාද සැලසී උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ වේවා සාදු සාදු සාදු මේ පරිද්දෙන් වැඩසටහන් මාලාවක් ඔස්සේ ඔබත් මමත් පින් රැස් කරගත්ත තවත් වැඩසටහනකින් ඔබ හැම වෙලේම අපේක්ෂා අපි දරා ගන්නවා. එමනම් නැවත හමු වෙමු. හැම දිනාටම හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.